ඒකත් ඒ තමන්ගේ ආධ්‍යාත්මික කය වශයෙන් අරගෙන ඊගාවට සම්බන්ධ කරලා ආධ්‍යාත්මික බාහිර වශයෙන් අනිකුත් බාහිර අවිඥානික වස්තු සම්බන්ධ කරමින් රූප ධර්ම වශයෙන් ඒ හොඳ ආරම්භයක් ලේසි තැනක් ප්‍රකට තැනක් ඉදිරිපත් කරගන්න. ඊට පස්සේ ඒක ක්‍රමයෙන් ඊට වඩා ගැඹුරු වෙච්ච ඒ වාගේම කායानुපස්සනාව දිගේ යනකොට ඉබේම වගේ ඉදිරියට හමු වෙන අත අදින්න බැරි මඟ හරින්න බැරි විදියට හමු වෙන වේදනාව වේදනානුපස්සනාව වශයෙන් ඉදිරිපත් කරගත්තා. අර කායानुපස්සනාව වගේ විස්තර ගොඩක් ඒ වේදනානුපස්සනාවට ඉදිරිපත් වෙන්නේ නැහැ. කොහොම කෙටි පාරවයක් කෙටි පුරුකක් වේදනානුපස්සනාව කියන්නේ. ඊගාවට මේ වේදනාව දිගේ තුලින් වේදනාව තුලින් ඒ යෝගාවචරයට ක්‍රමයෙන් අර රූප ධර්මයන්ගේ පටන් ගෙන ඉදිරියට යන සතිය නාම ධර්මයන්ට හැරවීම සිද්ධ වෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව කියලා හිත නැත්නම් සුද්ධ වූ මේ නාම ධර්මයන්ගේ මුල පූර්ව වශයෙන් අනුපස්සනාවක් කරනවා. ඒකෙදිත් අපි පසුගිය ධර්ම දේශනා කීපයක්ම තෙහියත්තා වූ යුගල අටක් නැත්නම් කොටස් වශයෙන් නම් පළු වශයෙන් නම් 16ක් විස්තර කරනකොට මේ හිතක් වැඩ කරන හැටි නැත්නම් නාම ධර්ම ප්‍රභාවය වැඩ කරන හැටි පිළිබඳව අනිකුත් ආගමක හෝ දර්ශනයක හෝ විද්‍යාවක හෝ නොතිබිච්ච විදිහේ පුදුම සවිස්තර විග්‍රහයක් ආරාධනා පූර්වක විග්‍රහයක් පරීක්ෂණයට අභිභව මේ අභියෝගවලට තර්කයට ආරාධනා කරන සුළු විග්‍රහයක් වෙන්නේ ඉදිරිපත් වෙනවා. දැන් ඉදිරිපත් වෙන්නේ ඒ තුنينම සිත සකස් කරගත්ත, Java කවාගත්ත වේගයකට නංවා ගත්ත එකලස් කරගත්ත හීලා කරගත්ත හික්මවා ගත්ත හිතකට මේ ධම්මානුපස්සනා කොටස. ඉතින් වෙන විදිහකට කියනවනේ මේ ධම්මානුපස්සනාව කථාරම්භයක හෝ භාවනාවක ආරම්භක පරුවක් නෙවෙයි. ඒක අර මුලින් කරගෙන යන කෙනෙකුට ඒ පරිචය තුලින් ඒ පෙළගස්ම තුලින් ඉදිරිපත් වෙන කාරණාවක්. නැත්තම් කලතුණා වැඩක්. මෝරච්ච වැඩක්. ඒ නිසා ඒ ගැඹුරක් තියෙනවා කියන එක අලුතෙන් විස්තර කරන්න දෙයක් නෑ. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ක්‍රමයට පුහුණු කරගෙන එනකොට ඒ බල රේඛාව දිගේම ඒ එකලස දිගේම තමයි අපිට මේ ධම්මානුපස්සනාව පිළිගන්න වෙන්නේ ධම්මානුපස්සනාවට වැද ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කිව්වහම මේ මෙතන සතිපට්ඨාන සූත්‍රයට ගැලපෙන මේ ධර්ම ධම්ම කියන පදය ඒකටම ආවේනික වූ අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කරගන්න වෙනවා විශේෂයෙන්ම ඒ පතලවල වරදවල වටහා ගැනීම දුරු කරගන්න. ධර්ම ධම්ම කියන පදය ධර්ම කියලා කියනවා සංස්කෘතයෙන් ධම්ම කියලා කියනවා පාලියෙන් සමහරට සිංහලටත් ඒක ධර්ම කියලා කියනවා. ආය සිංහල නම් මිශ්‍ර සිංහල නිසා මේ පද දෙකම දකින්න ලැබෙනවා. කායානුපස්සනා කොටසෙන් සාමාන්‍යයෙන් සුතමයේ වාසේ අසාධන ගන්නවා කෙනෙකුට විස්තර කරලා දෙන්න අමාරුවක් නෑ. මොකද ඒක රූප ධර්ම කොටසට වැටෙන නිසා. ඒක කාය රූප ඕලාරික පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ප්‍රධාන භූත රූපයන්ගෙන් හැදිච්ච කොටසක් වශයෙන් පෙන්නනවා පුළුවන්. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ කොටස් තුනේ එතකොට නාම ධර්ම වලට වැටෙනවා කියලා අර කායනුපස්සනාවෙන් නැත්නම් රූප කොටසින් වෙනකොට හඳුනා ගන්න පුළුවන්. ඒ අපි සාමාන්‍යයෙන් පංචස්කන්ධයෙන් කරලා දක්වනකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා පහකට කඩන එක යෝගාචර පිළිසතර ප්‍රසිද්ධ කාරණයක්. දන්න ප්‍රසිද්ධ දෙයක්. එයින් මේ කායानुපස්සනාව කියන්නේ ආයස්කන්ධයයි ඒක අයින් කරුවට පස්සේ එතකොට වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ කොටස් තුනේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ විඥානස්කන්ධේ කියලා මේ හතරට සමාන්තර ගිය යුතුයි. මේ වගේ සාමාන්‍ය විග්‍රහයක් තමයි අර්ථ කතාව ඒ වගේම අභිධර්මයේ අනුගමනය කරන්නේ. ඒ මොකද මේ කොටස් කරලා වෙන් කර ගැනීම හඳුනා ගැනීමේ පහසුව සඳහා. එතෙන්දි වේදනාස්කන්ධේ වේදනානු වේදනානු පස්සන සතිපට්ඨානය කියලා වෙන් කරන්න පුළුවන්. ඒ වගේම විඥානස්කන්ධේ චිත්තානුපස්සන සතිපට්ඨානය කියලා වෙන් කරන්න පුළුවන්. එහෙම වෙන් කළොත් මේ ධර්මානුපස්සනාවට වැඩෙන්නේ සංඥා සංස්කාර කියන මේ කොටස් දෙක. ධම්මතා ධර්ම. ඒ වගේම අභිධර්මයේ හෝ අටුවාවේ සමහර වෙලාවට සූත්‍ර පිටකයේ හේතු නැත්නම් සාධක සහිතව ඇහැට රූප කියලා ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ ආයතන දෙකක් හඳුනා ගන්නවා. අජහත වශයෙන් චක්සු චක්සු ආයතනය බාහිර රූප ආයතන. ආධ්‍යාත්මික වශයෙන් සෝත ආයතනේ බාහිර ශබ්ද ආයතනය. ආධ්‍යාත්මික වශයෙන් ගන්ධ ආයතනය ආග්‍රහණය කරන තන ගඳ. ජීව රස බලන තන රස. කය පහස කියලා අන්තිමට පෙන්වන්නේ මන ධම්ම. මන ආයතනය ධම්ම ආයතනය. මනසට ගොදුරු වෙන මනසට පිටින් ඇවිල්ලා සම්බන්ධ වෙන කොටස ධර්මායතන කියලා. ඒ නිසා හිතට අරමුණු වෙන්නා වූ ඕනම දෙයකට ධර්ම කියලා කියන්නේ. ඒ අනුව බලනකොට කායනුපස්සනාව ධර්මායතනයක්මයි. අපිට කාය අරමුණු වෙන්නේ නාම ධර්මයක් වශයෙන් අරමුණු කරනකොට හිතටයි හිතට අරමුණු වීම නිසා කයත් සම්මානුපස්සනාවට ඒ කියන විග්‍රහය අනුව අපහසුයක් නැතුව අදොස් ගන්න පුළුවන්. වේදනානුපස්සන, චිත්තානුපස්සන, කායනුපස්සනට වඩා සමීපයි මේ විග්‍රහය. ඊගාට ධම්මානුපස්සනාව වශයෙන් ගැනීම මේ අද විවරණයක් ආරම්භයක් ලබා ගන්න හදන නීවරණ ධර්ම පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ බොජ්ජංග ධර්මේ සතර සතිපත් සතර චතුරාර්ය සත්‍ය මේ කියන කොටසුත් එකට අරමුණු වෙන දේවල්. ඒක නිසා ඒ මන ආයතන ධම්මායතන කියන ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේක කන්න බලනකොට සතර සතිපට්ඨානෙම ධම්මායතනයක් ඒ නිසා එිනුත් කායනපස්සන වේදනානපස්සන චිත්තානපස්සන වෙනමම කොටස් අඳුනා ගැනීමක් කරන නිසා මෙතන හඳුන්වා දීම කරන්නේ අර්ථකථනයක් දෙන්නේ හිතට අරමුණු වෙන්නා වූ කායනුපස්සනාවට වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට නොගැනෙන සියල්ලක්ම ධම්මානුපස්සනාවකින් ගන්නවා. ඒක බොහොම ආරක්ෂාකාරී අත්කතනයක්. යම් කොටසක් කායනුපස්සනාවට වැඩෙනවද? යම් කොටසක් චිත්තානුපස්සනාවට වැඩෙනවද? යම් කොටසක් ධම්මානුපස්සනාවට වැඩෙනවද? ඒ කොටස් ටික හැදෙනවම ඊතුරු හිතට අරමුණු වෙන සියල්ලක්ම ධම්මානුපස්සනාවට ඒ නිසා ධර්මානුපස්සනාවේදී අර ආයනුපස්සනාව කියන මෙමෙරේ යම් කිසි හිලක් තිබිලා කොටස් හැලිලා ගියා නම් චිත්තානුපස්සනා කොටස කරගෙන යනකොට ආධුනිකයාටින් ගිලිහි ගිය හැලී ගිය කොටසක් තියෙනවා නම් වේදනානුපස්සනාවේදී චිත්තානුපස්සනාවේදී කියන මේ කොටස් දෙකේම කොතනක හෝ හැලීමක් අතපසු වීමක් ගැගිරී යාමක් ගිලී යාමක් උනන ධර්මානුපස්සනාවේදී අහුවෙනවා. <clears throat> මොකද ධර්මානුපස්සනාවේදී සියල්ල පිටු කිරීමක් කරන නිසා. ඒක නිසා ඒ හැම පරෝයකදීම අත්තිකායෝති වාපනස්ස සති පච්චපත්ිතා හෝති යාවදේව ඥානමත්ථාය පතිස්සතිමත්ථාය අනිච්චිතෝත විහෙරති නච කිංචි ලෝකේ උපාදීයතිය අමුතු ධ්‍රුව පදයක් නිතරම ඇහෙන්න පුළුවන් සතිපට්ඨානයේ තේමා පදයක් අහු වෙනවා හැම සතිපට්ඨාන කොටසකටම පස්සේ. කායන පස්සනා විස්තර කරන්නේ එතනදී අත්ති කායෝති වාපනස්ස සති පච්චපට්ඨිතා හෝතු මේ කය කයේ කය අනුව බලන මේ කය පවතින්නේ කියන සතිය පිළිතරව යාවදේව ඥානමත්තාය ඒ සිහිතීම සතිමත් වීම කයේ ඉරියව් අනුව හෝ ධාතු අනුව හෝ මිනිකුණු අනුව හෝ අසුබය අනුව හෝ මේ කය අනුව පවත්නා වූ සතිය යාවදේව ඥානමත්තාය යම්තා ඥානීය පිණිසමයි පටිසතිමත්තාය සතිය පිහිටුවා ගැනීම පිණිසමයි. එවනතු මෙතනදී මේ සියල්ල දත යුතුයි කියලා කොටසක් අනිවාර්ය කරගන්න තරකට. දැන් දැනගන්න පුළුවන් ඔක්කොම කොටස් පරෝවිචි එකක් වශයෙන් පෙන්වනවා. ඒ එක එක චරිත වලට හැඳ ගැලපෙන විදිහට නමුත් යම් කිසි කෙනෙක් වුණා මේ සමහර කොටස් විශේෂණය කරලා ඒ මාර්ගයෙන් තමයි සතිපට්ඨානට අවශ්‍ය කරන්න ආව සතිය පිහිටුවා ගැනීම ඥානීය උල් උල් කර ගැනීම නැත්නම් චූණු කර ගැනීම කරගන්න. ඒ කරගෙන එතනින් එහාට එයි නැතිනම් ওইගා පරිසත්පත්හානට කොට වෙනවා. එතනදි වේදනානුපස්සනාව අර වගේම විස්තර කරනවා. යාවදී ඥානමත්ථාය පටිච්චති මත්ථාය. ඒ නිසා එයි මේ දේ මේ දේවල් සම්පූර්ණ කරගෙන යා යුතුයි. එහෙම නැත්නම් ඉහළ පන්තිර සමත් කරන්නේ නැතය. ඒ කියලා දෙයක් එහෙම බාහිර අධිකාරියක් කිසිම කෙනෙකුට පිළිටවා ගන්න පුළුවන් ශක්තියක් මේ පද විග්‍රහය නෑ. යම් ආකාරයකට යෝගාවචරය ආකායනුපස්සනාව කරනකොට යාන්තම් ඥානිය යාන්තම් සතිය පිහිටුවාගෙන වැරදීමකින් හෝ යම් ආකාරයකට චිත්තාන මේ වේදනානුපස්සනාවට කොට උනා ඒ පූර්ණ අවබෝධයක් පරිචයක් ලබා ගන්න තුව වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවට කොට උනා නම් ඔහුට නැවතත් මේ ධර්මානුපස්සනා කොටසේදී ඒ අතපත් වෙච්ච කොටස් නිසා පමාවක් සිද්ධ වෙන්න වෙනවා පිළියම් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක නිසා හරි අමාරුයි. අධිකාරියක් දෙහිදලා මෙතුන් ගියාට පස්සේ සහතිකේ දෙන්නේ මෙච්චරක් ඉගෙන ගන්න ඕනේ කියලා දීති සීමා කරන්න බෑ. මේක ඇතුලේ තියෙන්නේ එක චක්‍රයක් තියෙන. චක්‍ර රාශියක් කරගන්න. ඒක නිසා පළවෙනි චක්‍රයේදී යම් විදිහක අඩුපාඩුවක් වුණා නම් ඒක පසුව නැවත සුද්ධ වීමක්, උපමට්ටම් වීමක්, සමබර වීමක් සිදු වෙන්නේ කියලා. ඒ මොකද ලෝකයේ විවිධ නිසා මේ එක එක චරිත චරිතලා චරිතය එක එක චරිතයතු පුද්ගලයෝ විවිධ නිසා ඒ සෑම කෙනාටම ඊට පාසු කංශල සාදීම සඳහා සත්‍යපට්ඨානයේ පුදුමාකාර දැරීමේ ශක්තියක් තියෙනවා. පුදුමාකාර සිප ගන්න ගත්තා ගැටියක් ගලද ගන්න ගැටියක් තියෙනවා ඒ නිසා ධර්මානුපස්සනාව ඇත්ත වශයෙන්ම ඔක්කොටම වගේ තියෙනවා නමුත් දෙතර බාධා දුරීම සඳහා යෝගාවචරයට මුලින්ම හොඳට කායනුපස්සනාව කරගෙන මෙතෙන් දෙන්න කියලා ලොකු හඳුන්වා දීමක් ලොකු වටිනාකමක් ලොකු ප්‍රකට භාවයක් පැහැදිලි භාවයක් ඒකත් මේ කායනුපස්සනාදී පෙළ ඊගාට තමයි වේදනානුපස්සනාව ඊගාට චිත්තානුපස්සනාව වශයෙන් ඇවිල්ලා මේ ධර්මානුපස්සනාවට ආවට පස්සේ ඒ යට ගිය වූ යටි පහුවෙච්ච අත පහුවෙච්ච යම් කොටසක් තියෙනවා නම් ඒ සියල්ලම මෙතනදී නැවත අහු වෙනවා. ඒ නිසා ධම්ම කියන පදය බොහෝ පොත්වල විශේෂයෙන්ම සිංහලට නගනකොට නම් ධම්ම කියන පදය ගෞරව සම්ප්‍රයුක්තව, බය සම්ප්‍රයුක්තව ශ්‍රද්ධාවන්තයා පිළිගන්න ලෑස්ති. නමුත් ඉංග්‍රීසි භාෂාව හෝ වෙන භාෂාවක් හරවනකොට බොහෝ විට පරිවර්තනය නොකර අතහරිනවා. ඒ මොකද හේතුව එහි යත්තා වූ ගැඹුර යෝගාවචරයාගේ ජීවුණත් එකම විකාශනය වෙනවා. ඒකට ඉඩ තියලා අල්ලතුම කියන්නේ දනු ධර්ම කියලා කියන්නේ මේකයි කියලා භාවනා කරගෙන යනකොට යනකොට ඔහුටම තේරෙන්න පටන් අර ගන්නවා මේ සියල්ල ධර්ම තමයි. ඉස්සල සාමාන්‍යයෙන් අපේ වාගේ උප්පත්ති බෞද්ධ උපසම්ප්‍රදාන වල බෞද්ධ වෙනකොට ධර්ම කියන පදේ බොහෝ විට හොඳ පැත්තටයි දාලා කතා කරන්නේ. ධර්ම ධර්ම ධර්මකාමී ධර්මවාදී ධාර්මික පැත්ත කියන දෙනකොට හොඳ පැත්තටයි. නමුත් මේ විනය පිටකේ පවා ධර්මයේ විස්තර කරනකොට ඒකට එහෙම අර්ථ දී ගන්න බැරුව යනවා. නීවරණෝසක් කියන්නේ නීවරණ ධර්ම කියලා. මෛතුණී එකක් කියන්නේ මෛතුල ධර්මයේ කියලා. එතකොට අර කියන සුද්ධ පැත්තක් නැහැ. ඒකේ සදාචාරාත්මක වටිනාකමක් සමාජයික අගයක් ධර්ම කියන පදේ නැහැ. ධාරේතිති ධම්මෝ කියලා යම් දෙයක ඒ ස්වභාව ලක්ෂණ දරනවනම් ඒකට ධර්ම කියලා කියනවා. නීවරණ ධර්ම වල ඒ නිවන ආවරණ කරන ධර්මතාවයේ තියෙන නිසා ඒකට ධර්ම කියලා කියනවා. ඒ නිසා ඒ ධර්ම කියන පදේ අර ඉස්තරලාම සද්ධාවෙන් පිළිගත්තට භාවනා කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයාගේ දැනුමේ පරිණාමයක් සිද්ධ වෙනවා. මේ වචන වල අර්ථත් වෙනස් වෙන්න ගන්නවා. ඒක නිසා අපි හිතනවා නම් සාමාන්‍ය තර්කානුකූලව බලනකොට කායानुපස්සනාවට වඩා කෙලෙස් අඩු වෙන්න ඕනේ. වේදනානුපස්සනාව වේදනානුපස්සනාවට වඩා කෙලෙස් අඩු වෙන්න ඕනේ. චිත්තානුපස්සනාව චිත්තානුපස්සනාවට වඩා කෙලෙස් අඩු වෙන්න ඕනේ. මේ ධර්මානුපස්සනාවට යනවා. නමුත් ධර්මානුපස්සනාව පටන් අරගන්නේ මේ ලොකුම කෙලෙස් කොටස් එක්ක. අකුසල වාසී කිවික්කවේ වදමානෝ කියලා පටන් අර ගන්නවා යම් කිසි කෙනෙකුට අකුසල රාශිය කියලා අකුසල හිත්තක් කියලා අකුසල ගොඩක් කියලා අකුසල කන්දක් කියලා යමක් පෙන්වන්න නම් පෙන්වන්න පුළුවන් මේ නිවන් දහම. ඒකට ධර්ම කියන පදේ පාවිච්චි කරනවා. මේ නිවන ධර්මයන්ට ප්‍රතිපක්ෂ නැත්නම් කුසල රාශි යම් කිසි විදියෙක යම් කිසි කෙනෙක් කුසල රාශියයි කියලා කියනවනම් ඒ කියමන ආධාරණීකරණය කරන්න ඒ කියමන හොඳ කියමනක් සම්‍යක් කියමනක් බව කියන්නම් කුසල රාශි කියන පදේ යොදන්න ඕනේ කියලා කියන සතිපට්ඨාන කියන වචන. සතර සතිපට්ඨාන තමයි මේ සියලු අකුසල ධර්මයන් සියලු නීවරණ ධර්මයන් අකුසල රාශිය නම් ඒ ප්‍රතිපක්ෂ ධර්මයේ විදිහට පෙන්වන්නේ සතර සතිපට්ඨාන. ඒක නිසා දැන් අපි ඉන්නේ මේ නීවරණ ගැන කතා කරනකොට සතුරට මූලට මුණ දීලා. මේ මෙතෙක්කල් සටන් කුණු කලේ සංගවිලා. දැන් කියන්නේ තමයි වෙස් බඳි. දැන් වෙස් නටන්නයි හදා. වෙස් නටන්න හදනකොට එළිය තමයි වෙස් නටන්නේ. ඒ වාගේ අර කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන කියන ඒවා ඒ එක එකනාගේ චරිත ලක්ෂණ වල හැටියට, උප්පත්ති ස්ථාන වල හැටියට, ඊතුගුණ හැටියට වඩලා මේ නීවර ධර්ම වෙනකොට විචුවම මූල දෙයි. අකුසල රාශිය, කුසල රාශිය දෙක අතර මැද මූණට මූණලා කතර. මේ සිද්ධිය ඔය සමත භාවනාව සම්බන්ධ කියන කතාවක් නෙවෙයි. සමත භාවනාවේදී ඇත්ත වශයෙන්ම අර නීවර ධර්ම ආදී පංච ඒ නීවර ධර්ම යටපත් කිරීම තමයි සමතේ ප්‍රමුඛ කාර්යය. නමුත් එතන තියෙන යටපත් කිරීමක් කියන බව කවුරුත් දන්නේ. මේ සතිපට්ඨානයේදී මේ නීවර ධර්මම දැන් මූණට මූණලා සටන් කරන්නේ යටපත් කරන අදහසකින්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ ඒ වගේම මේක උසස් පෙළවරක්. යටපත් කරනවට වඩා උසස් පෙළවරක්. මොකද්ද? මේ අවශ්‍ය කරලා කරන් අවශ්‍ය කරන්නේ නිවන ධර්මයන්ගේ මුල මොකද්ද? නැද මොකද්ද? අග මොකද්ද කියලා වටහා ගැනීම. යටපත් කිරීමෙන් අපි නිවන ධර්මයන් සමග ඈත් වීමක් වෙනවා. දුරස් වීමක් වෙනවා. ළඟට නොගැනීමක් සිදු කරනවා. බයක් හිතෝ ක්‍රියාත්මක වෙනවා. සතිපට්ඨානදීම නේ වෙන විදිහට කරන විපස්සනාදීම නේ විපස්සනාදි කරන්නේ ඒ අකුසල ධර්මයට ඍජුවම මුණ දෙන එක. ඒ නිසා මෙතනදී අපිට පැහැදිලිව පේනවා ඒ නිවර ධර්මයන් පිළිබඳව ලොකු අභියෝගාත්මක ගතියක්. මූණට මූණ දාලා සටන් කරන ගතියක්. නමුත් ඒ සටන සඳහා වරින් වර <clears throat> නිවර්ණයන්ගෙන් තොර ඒ උපචාර සමාධි ධ්‍යාන අප්‍රා සමාධි ඇති කෙනාටන ලොකු <clears throat> ඉස්පාසුවක් ඇති කරගන්න පුළුවන්. අර විතක්ක සංධාන සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කළා යම් අවස්ථාවක ඒ දැඩි වෙහෙස එනකොට ඒ හදන ලද ආරක්ෂක බිංගයකට හෝ ආරක්ෂක දැව කාමරයකට රිංගා ගන්න පුළුවන් නම් සොල්දාදුවාට ඒ සොල්දාදුවාට ඒ තුලදී යම් කිසි ස්පාසුවක් ලැබලා නැවතත් විතහ දාගෙන යුද බිමට සතන් පෙරමුණට යන්න පුළුවන් ගැතියක් තියෙනවා. අන්නේ වැනි බිංගයක් හෝ එහෙම නැත්නම් උමං හෝ එහෙම නැත්නම් ඒ දර දී කොටන් වලින් හරි සිල්වර් කොටන් වලින් දැන් හදනවා නැත්නම් වැලි කොට තියලා හදනවා නැත්නම් කොන්ක්‍රීට් වලින් හදනවා බංකර හෝ කියනවනම් යෝගාවචරයට එහි ඇවිල්ලා ටිකක් සොල්දාබියෙක් වගේ ටිකක් විවේක අරගෙන හොඳට තමන්ගේ බලෑනිය සංවිධානය කරගෙන අපි මේ පැත්තෙන් පාර දෙමු කියලා සාකච්ඡා කරන නැවත පෙරමුණට යන්න පුළුවන් මේ තමයි අපි විපස්සනා භාවනාවේදී නැත්නම් මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේදී සමතය ප්‍රයෝජන ගන්න ආකාරය. ඒත් නමුත් කෙසේ නමුත් සතන සිද්ධ වෙන්නේ බංකරය ඇතුලේ නෙවෙයි. සතන සිද්ධ වෙන්නේ සතන් පෙරමුණේ. අන්නේ සතන් පෙරමුණේදී පිටිපස්ස හැරලා බලන්න හෝ ආරක්ෂාවක් හොයන්න බෑ. පොද සතුරා ඒකත් වාචිත හරව ගන්න පුළුවන්. එතකොට ඍජුව සතුරට මුණ දීමයි අවශ්‍ය කරන්නේ. ඒක නිසා ඒ මෙතනදී ඒ සතන ජය ගැනීම සඳහා ඇත්තා වූ දැඩි මෙහෙයුම සංසාර සතන ජය ගැනීම සඳහා ඇත්තා වූ දැඩි කුසල ඡන්දය කරගැනීමේදී ආශාව ඇති කෙනාට තර්ක කරන්න පුළුවන් එහෙම බංකරයක් තිබුණත් නැතත් හතන සිද්ධ වෙන්නම් පෙරමුණේ ඒ නිසා බංකර නැතුවත් යන්න මම ලෑස්ති කියලා එහෙම යන ඇත්තෝ සාසනේ නැතුව අනේ එහෙම නැත්නම් අපි කියනවා සුක්ඛ විපස්සක කියලා නැත්නම් සුෂ්ක විපස් විදර්ශනාව කියලා එහෙම නෑ හති අරින්න තැනක් නෑ. දීලනාවක පමාවෙන්න බංකරයක් නෑ. ආන එහෙම අවස්ථාවකදී සතන බොහොම විචිත්‍රයි. සතන විචිත්‍රයි කියලා කියන්නේ අර ඉස්සර කාලේ මිනිස්සුන්ගේ තිබුණ එක තිරසන් වගේ මේ රසයක් තමයි හරක් කන්නවනවා එහෙම නැත්නම් කුකුල්ලෝ පොරකොටවනවා මේ වගේ දේවල් සමාන සිත් සමාජවල දැන්ටත් කරනවා නමුත් ලංකාවගේ රටවල ඒවා තහනම් කරලා තියෙනවා එතනදී පරදින කුකුලට පණින්න දෙන්නේ. අයිතිකාරයන්ම බෙල්ල ගන්නවා. ඒ වගේම ඒ හරකුන්ටත් එහෙම ඇන ගන්න දැම්මට පස්සේ ගොම්පොර කියනවා ඒවයිදී ඒ උන්ට පැනලෑන තරම් දෙන්න. පැනලෑන තරම් දුන්නොත් බොහෝම ශීක්‍රයෙන් ඒ සතා පෙරමුණට පැනලා සතුරට පහර දීම හෝ සතන් බිමෙන් තවා යාම. දෙක සිද්ධ වෙනවා. මේ සතන් විද සුඛ විපස්සනාවේදී එහෙම අපේක්ෂාවක් නැහැ. දය හෝ සටන් දීීම අවශ්‍යයි. ඒක නිසායි මේ එවැනි හොඳ කල්ැතුව හිත මේ අරමුණට යොමු කර ගැනීමක් සඳහා තමයි අර කායනුපස්සනා කොටසේදී වේදනානුපස්සනා කොටසේදී සුත්තානුපස්සනා කොටසේදී යෝගාවචරය වරින් වර නතර වෙවි කුළු පුළුවන් වෙලාවට කාල සටහන් හදාගෙන ඒ හැඩ ගහගෙන යනවා. නමුත් මේ ධම්මානුපස්සනා කොටස ආවට පස්සේ යෝගාවචරයට හතර ඉරියව්වම සතිපට්ඨාන වෙනවා. හැම අරමුණක්ම භාවනාවක් වඩපත් වෙනවා. ඒක නිසා මේ යෝගාවචරයට විවේක ගන්නවා කියලා දෙයක් අපසු හැරි බලනවා කියන දෙයක් මෙතනදී ඉදී කියන්නේ. ඒක නිසා අපි අර කායනුපස්සනා කොටස් වගේ මතු කරගන්න වෙලාවේදී සීපත් කරගත්තා. එතන ධ්‍යාන කොතනින්ද පටන් අරගන්නේ? භාවනාව කොහොමද පටන් ගන්න? අපි ජීව ගත කරන්නේ. දැන් කොහොමද භාවනාව පටන් අරගන්නේ? එනත සමාඩ පැවිදිලා ගත කරන්නේ මොකද්ද මට චරිතයට ගැලපෙන භාවනා ආදි වශයෙන් මේ භාවනා අරමුණ ඉදිරිපත් කර ගැනීම ආධුනිකයාට විශාල පියවරක්. දැන් අහන්න තියෙන්නේ මොකද්ද භාවනා නොවෙන්නේ? කොතනද භාවනාවක් නෙවී යන්නේ? කොහොමද අල්ලගන්න පුළුවන් කියලා දැන් දැන් වේද වෛද්‍ය ශාස්ත්‍රය සිංහලට මේ මේ අපි ආයුර්වේද ක්‍රමයේ ඉගෙන ගන්නකොට මේ වෙද්දු ඒ ගස් ಜಾති පෙන්නලා මෙව්වා පාවත්තම් මෙව්වා නික ආදි වශයෙන් බෙහෙත් තල පෙන්න පෙනුනේ ශිෂ්‍යයව හදාරන්න ඉස්සර කාලෙත් තිබිලා තියෙනවා ඒ වගේ සාම්පල් එකතු කරනවා ගුණ ලකුණු බලා ගන්නවා දිග පළල බලනවා අන්තිමට අන්තිමට කියනවා කැලේට ගිහලා බලන්නේ කියලා බෙහෙතට නොගන්න ಜಾති පැලයක් වෙන මොනක් කියලා කියනවා මේක දවස් හතක් ඇවිදලා බලලා කිව්වා කිසිම පැලයක් මට හොයාගන්න බෑ මේ කැලේ බෙහෙතට නොගන්න ඒ වගේ තමයි මේ ධර්මානුපස්සනාව ආවට පස්සේ ධර්මානුපස්සනාව තේරුම් ගත්තා නම් ඒ යෝගාවචරයට කියන්න බැරි වෙනවා අහවල් දේ භාවනාව නොවේ කියලා. මේක වෙනත් විදිහකට මේ කියන්න පුළුවන් අහවල් දේ ධර්මයේ නෙවෙයි කියලා කියන්න බෑ. හැම දෙයක්ම ධර්මයක් පාඩපත්. ඉස්සල්ලා නම් අපිට ධර්මයේ කිව්වම බුද්ධ ධර්මය. ඒ නැත්නම් සත් ධර්මය. අර අසත් ධර්ම කියලා අපි කොටන බෙදන ගැටියක් කියනවා. මෙතෙන් ගියාට පස්සේ සියල්ලම අවබෝධයේ පිණිස විද්‍යාගාරයක සකස් කරලා තියෙන මෙවලම් කට්ටලයක් වාගේ සෑම දෙයක්ම අවශ්‍ය වෙනවා. නමුත් එතෙන්ට යනකොට අර සති සමාධි ආදී ධර්ම වලින් ඒ යෝගාවචරය සුදුස්සෙක් බවට පණකවාගත කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් හැමදාම අර හැන්දෙන් කවන වගේ නැත්තම් සතන් බිමට යන්නේ නැතුව තමන්ගේ මේ බල කලෝරේ ඉඳගෙන පුහුණු කරන තේවකෙක් තෙල් සොල් ආවියක් විතරයි. ඒ නිසා සතර සතිපට්ඨානය කියලා කියන්නේ හුදු පාඩම් පන්තියක් නැත්නම් පන්ති පාඩමක් නෙවෙයි. විශේෂයෙන්ම ධර්මානුපස්සනාවට ගියාට පස්සේ මේ යෝගාවචරයට වටපිට බල බල ඉන්න දෙයක් නෑ. එන ඕනම ධර්මයක් එන ඕනෙම ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, හිතෙන් එන ඕනෙම දෙයක් මෙනෙහි කරලා නැත්නම් ඒ අනුව සලක්ෂණ වීදි පවත්වලා නැත්නම් මානසිකාර්යය පවත්වලා ඒ මානසිකාර්යය විපස්සනාවට නම් වලා භාවනාවට නම් වලා එයින් හරයක් ගන්න. දැන් අද කාලේ වචනේ කියන මේ චක්‍රීකරණය කරන්නේ. එන ඕනෙම කුණු කන්දලයක් දිරවල පොහොර කරගන්න. අහක දාන ඕනෙම අපද්‍රව්‍යයක් අරගෙන අර රසායනික පොහොරකටත් වඩා පරිසර හිතකාමී හොඳ පොහොර හදා ගන්නවා වගේ යෝගාවචරය පුදුමාකාර මේ මේ පරිසරයට ගැළපෙන ඒ වාගේම පරිසර දූෂණයෙත් හිතේ තියෙන අසහනකාරී කියන චිත්ත දෝෂයෙන් ඒක තොර වෙලා සංදීවක ගංගානංගගේ වැලිකටයක් වාගේ පූර්ණ පරිසරයට යාදෙන පරිසර හිතකාමී පුද්ගලෙක් බවට පත් කරනවා. ඒරුම් බේරුම් නැතුව යන පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඉතින් කෙනෙක් රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වෙන සුදුසු වෙන්නේ. ඊට පස්සේ අඳුනා ගන්න යන්නේ නැහැ. අපි මේ තේරවාදී අපි මේ මේ මේ සතිපට්ඨාන භාවනාකාරයෝ අපි සමත පූර්වංගම විපස්සනා පූර්වංගම নানা ආකාර නීති කියන්නේ පොතෙන් දෙක ගන්නවා. ධර්ම කියන පදයට ආවට පස්සේ ඒ සියල්ලම දිය වෙලා යනවා. ඒ නිසා හුඟ දෙනෙක් බයයි මේ මාතෘකාවට එන්න. එනකොට වෙන්නේ ඒ අර ප්‍රත්‍යක්ෂي හැලෙන ගතියකට එනවා. ඒ ප්‍රත්‍යක්ෂي හැලීමම අර මේ සිංහම කරවගත්ත කොටළු වාගේ හැම ගැලවිලා යනවා වගේ වෙන වෙලාවක්. එතකොට කොටලු ගති මතුවෙනවා. ඒ කොටලු ගති මතුවෙනව නම් ඒ මතුවෙන්නේ සිංහම පොරවගත්ත කප්පිය. නමුත් යම් කිසි යෝගාවචරයේ කාය ජීවිත නිරපේක්ෂව භාවනාවට බහිනවන නැත්නම් මෙලොව වශයෙන් නිවන් දකින්න අදහස් කරනවා නම් උන්නට මේ සතිපට්ඨානෙන් පන්නර තියලා නැත්නම් සතිපට්ඨානෙත් මේ ධම්මානුපස්සනාවේ පන්නරේ තියලා නැත්නම් ඒ පුදුල තාම සත්‍ය ඉදිරිපිට වැළෙන්න පටන් ගන්නවා. සත්‍ය ඉදිරිපිට කොන්ද පය නැති කොන්දලට නැති සතෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක අපි අපේ වචනේ බලනකොට අබෞද්ධයි කියලා කිව්වත් ඒක උපත්යෙන් බෞද්ධ නොවුණත් යම් කිසි කෙනෙක් මේ සතිපට්ඨානයේ විශේෂම ධම්මානුපස්සන සතිපට්ඨාන කොටස අවබෝධයක් ඇති කරගත්තා නම් එහෙව් අය දකිනවා මේ ආගම බදාගත්ත කට්ටියක පවතින ආ වූ මේ මේ කුණක ගතිය ආගම නැති මිනිසුන්ගේ එකත් එක්ක වගේමයි. ඉගැති කිසිම වෙනසක් නැහැ. මේ මනස වෙලා තියෙන අර හමක් පොරවගෙන ඉන්නවා. සුදු ඇඳුම් ඇඳ ගැනීම. බාපණයක් දාගෙන ඉන්න. එහෙම නැත්නම් බොහොමලුවකට වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඇතුළත බලනකොට නම් මොනම මොන විශේෂයක් අත්දලා. ඉතින් ඒක මේ කාලරවටි ලක්තිය. ඒ රවටිලට අපි මූල දෙන්න අකමැති නම් ඉතින් අර මුල් සතිපට්ඨාන තුන කරලා නතර කරන්නේ කොහොමද? මොකද මෙතන ගියාට පස්සේ කොහොමඩක්වත් ඒ හැම ගැලවෙනවා. මේක සාමාන්‍යයෙන් සතිපට්ඨාන අපි හිතමු සාමාන්‍ය විපස්සනා භාවනා කරන කෙනෙකුට හොඳට පේන්න පටන් අර ගන්නවා. සම්පත කරපු ඇත්තන්වත් මේක වෙනස දැක ගන්න පුළුවන්. විපස්සනා කරන කෙනාට යම් ආකාරයකට අපි භාවනා මූල කර්මස්ථානයක් තෝරාගෙන ඉදිරියෙන් දිනහසේ හෝ ආස්වාද ප්‍රසආකේ හෝ මොනම හෝ විදර්ශනාවට ගැලපෙන සදින්දීර කොට වෙන අරමුණක් ඇහිව දැකීම හෝ මොන දෙයක්. අරගෙන ඒ අරමුණ අරමුණට ඉදෝ මේන දෙන්නේ. අරමුණේ ඇත්ත ඇති ඇති දැක ගන්නාතුළු දක්වන්න ලැබේවා කියන අදහසෙන් මූල දීගෙන සලකන විදිය පවත්වනව නැහැ. මෙනෙහි කිරීම යනවන්න නොබෝ වේලාවකින් ඒ අරමුණේ මුලින් පැවතුනා වූ සතහන් ආකාර නොදැනී නොපෙනී යන්න පටන් ගන්නවා. ආධුනික යෝගාවචරය මේක දන්නේත් නැහැ ඒක උගන්වන්නෙත් නැහැ. ආධුනික යෝගාට වැටෙන්න නමුත් දැන් මේ බණ අහන බණ කියන හුඟ දෙනෙක් අත්දකලා තියෙන සත්‍යක් නිසා මම මේ නිදර්ශනයක් වශයෙන් ගෙනින්නේ ඉදිරිපත් කරගන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ ශීඝ්‍රයෙන් මෙහෙය කරගෙන යනකොට නැත්නම් මූල කර්මස්ථානේ ශීඝ්‍රයෙන් හිත ලං වේගෙන යනකොට මූල කර්මස්ථානයත් එක්කම හිත පවතිනකොට මේ මූල කර්මස්ථානයේ ස්වභාව සතහන් ආකාර නොදැනී යන ගතියකටපත් වෙන. හැබැයි Taman දන්නවා අරමුණට හිත හිතලා තියෙන්නේ. මූණට මූණ දාලා තියෙන්නේ. ඒක සාමාන්‍ය අපි මෙහි පාවිච්චි කරන වචන හැටියට කියනවනම් ආනාපාන දිගේ බලන යනකොට හොඳට ආනාපානට ලං වෙනකොට ආස්වාස ප්‍රස්වාස කියන දෙකේ වෙනස නැතුව යනවා. හිත මේ පටන් ගත්ත ආනාපානේ පවතිනවා නමුත් ඇතුළේම අපිට වෙනවා කියන දෙක බලන්න ගත්තොත් අර සමාධිය කැරේ. අහුවෙන්නේ නැහැ. නැත්නම් බිම්බින හැකිලිම දෙක බලනවනේ බිම්බෙනවා හැකිනවා කියන දෙක අතර වෙනස නැතුව යනවා. ඒ වගේම ආකාර තිබුණන මගේ හිත ඉස්සලා පිම්බෙනකොට උඩට යනවා හැකිලනට පාත් වෙනවා නැත්නම් හුස්ම ඇතුළට ගන්නකොට ඉස්සරහට නැමෙනවා පස්සට යනකොට පිට වෙනකොට පස්සට නැමෙනවා ආදී ඒක එක එක එක ඒ විදිහට ප්‍රඥප්තිය හැලුනට පස්සේ අර ප්‍රඥප්තියම කැමැති නිත්‍ය සංඥාවෙම ගැටි වෙච්ච කෙනා මේ අරමුණම බදාගෙන ඉන්න කැමැති වෙච්ච කෙනා නිකන් අසරණ වෙලා තියෙනවා. බාල් තැනක නතර වුණා වගේ කැලේක අතරමං වුණා වගේ මුහුද වැඳ අතරමං වුණා වගේ කාන්තරය අතරමං වුණා වගේ ඈත මෑත බලන්න පටන් අර ගන්නවා මම වැඩ කරමින් හිතප අරමුණ දැන් නැහැ අරමුණ හොයන්න බෑ ඒ නිසා මගේ සතිය කැඩිලා වෙන්න ඇති නැත්තම් සමාධිය අඩුපාඩුවක් වෙලා වෙන්න ඇති කියලා ඒ අර අනන්‍යතාවය ලෝකයා ඕනම දෙයක් අනන්‍යතාවය හඳුනා ගන්න මූලික ප්‍රත්‍යක්ෂ දෙක තමයි සංතාන පඤ්ඤත්තිද ආකාර පඤ්ඤත්ති කියන්නේ ඒක සතහනක් ගන්නවා. චිත්‍ර ෆොටෝ එකක් අරගත්ත ගමන් අපි මේ හේලාවේ හිටපු සතහන අපිට පේනවා. ඒක වීඩියෝ කැමරා එකක් නම් කාලානුරූපව යන නලියන හැටියෙන් එයාගේ ආකාර ඉරියව්වත් පවතිනවා. මේ දෙකෙන් තමයි අපි කෙනෙක් මතකේ රඳව ගන්නෙ හිතේ තියාගන්නේ. නමුත් හොඳටම ඒකට සමීප වෙලා ඒකට নিমগ্ন වෙලා ඒකට බහැලා බැලුවට පස්සේ අර පිටින් පේන සටහන ආකාර දෙක නැතිවි යාමම අරමුණට දැක ගැනීමක් හා බැස නොගන්නා තාක්කල් ආකාර පේනවා සතහන් පේන. සතහන් ආකාර පේන තාක්කල් විපස්සනාවකට නැහැ. විපස්සනාවට ලං වෙනව නම් විපස්සනා කියන්නේ සමත වශයෙන් හෝ අර්පණාව කියලා කියන්නේ ඒ මේ අරමුණේ සතහන් ආකාර නැති වෙන එකයි. නමුත් විපස්සනාවේදී තියෙන්නේ අරමුණ ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකක් හැම තේදි ගන්න එකම අරමුණක්. අරමුණට බැටගත්තට පස්සේ ඒ වහින්ද ඉසල දකිපු සතහන ආකාර දැක ගන්න බෑ. අපි දන්නවා මොනම ලෝකේ නම් ගිය කෞතුකාගාරයක් වුණත් ඒක ඇතුලේ ගොඩාක් කාලවලට අයිති විවිධාකාර කික් ගන්න අසුළු දේවල් දක්වනවා. අපි මේ කෞතුකාගාරයට යනකොට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන ඇතුල් වෙන්න හදනකොට අපි කෞතුකාගාරේ ගොඩ නැගිල්ල දාගෙන. නමුත් ඇරිච්ච දොර එහෙම නැත්නම් එතන අපි පිළිගන්න ඉන්න ඒ සඳහන නිලධාරියා අපිට <clears throat> ආචාර කරලා කියනවා යන්නේ කියලා ඇතුළට. ඇතුළට ගියාට පස්සේ ඒක පේන්න පටන් අර ගන්නවා කිලෝරක් නැති කාමර රාශියක් කියනවා. ඒ එකින් එකට එකින් එකට යන්න පුංචි ඊතල ගහලා තියෙනවා. ඒ ඊතලයෙන් කාමරයක් ළඟට ගියාට පස්සේ ඒ පෙන්නන දස් වස්තු මුගක් වෙලාට එළියේ වීදියේ දකින්න දේවල් නෙවෙයි. ඒවා පිළිබඳ විස්තර ගොඩාක් ලියවිලා තියෙනවා. එව්වා කීව කීව ඉන්නකොට අර ඈත ඉන්න කෞතුකාගාර දකපු ගතිය නෙවෙයි තියෙන්නේ එක එක එක එක කෞතුක වස්තුවක් නිරීක්ෂණය කරනවා. ආස්පස්ත වෙනස්. අපේ හිත සම්පූර්ණයෙන්ම මේ කෞතුක වස්තුවත් එක්ක කාලානුරූපව දේශානුරූප වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉස්සල්ලාන අපිට තිබුණේ කෞතුකාගාරය කියන එක ගොඩනැගිලා. දැන් එහෙම නැහැ. දැන් ඒක ඇතුළේ ගොඩක් කාමර තියෙනවා. අන්න ඒ වගේ තමයි අරමුණ බාහිරින් බලනකොට නම් ඒකේ සටහන් ආකාර පේනවා. අර උන්ට යම් වෙලාවක බැසගත්තා නම් ඒ ඒ ආකාර සටහන් හැලෙනවා. හැලුන් නැත්නම් බැසගෙන නැහැ. ඒ නිසා තමයි බුද්ධ ආගමට නැත්නම් ධර්මයට බැසගත්තා නම් ඔය අපේ පිට තියෙන බැටළුවම ගැලවේ. බැටළුවාගේ තියෙන සිංහම ගැලවේ. නිකන් අපේ තියෙන බැටළුව ඇතිය පේන්න පටන් ගන්නවා. ඉතින් මේකට බය නම් මේකට මේක හිතනවා නම් මේක හරි පචවීමක් ලැජ්ජා වීමක් නැත්නම් අපේ සටන පාවා දීමක් කියලා ඒ අත්තන් දෙකින් අර කුරුන්නේ මුල් සතිපට්ඨාන තුන හොඳයි ධම්මානුපස්සනාවට එනකොටම සිද්ධ වෙන්නේ ලොකු ઈચ્છා භංගත්වයක් ඒකදී ගුරුවරයා පුදුමාකාර අර වත ගෝලයන් කෙරෙහි ඇති වත දුර දැනගෙන සම්පූර්ණ කරනවා ඒ ගුණ මේ ඉගෙන ගන්න ශිෂ්‍යයා නැත්නම් මේ සතිපට්ඨාන භාවනා කරන යෝගාවචරය මෙතනදී අසරණ වෙනවමයි. අසරණ වෙන්නේ මොකද්ද? Taman කියා ගන්න බැරුව යනවා. මේ වෙන්නේ මේකයි කියලා කියා ගන්න බැරි වෙනවා. අවංකව භාවනා කරනවා. නමුත් මේ භාවනාදී වෙන දේ අඛණ්ඩ සතියට අහු වෙන්නේ නැති නිසා වරින් වර වල්මත් වීම නිසා වෙන දේ කියා ගන්න බැරි වෙනවා. ඒ නිසා හිතනවා ලැජ්ජ වෙනවා මේක මට වැරදිලා මම හොඳට භාවනා කරලා හරි ගියාම කියන්නම් කියලා. කවදාහක්වත් හරියන්නේ. ඒ මොකද හරි ගිහිල්ලා තියෙනකනේ මේ වැරදිලා කියලා හිතාන ඉන්නේ. ඒක හරියනවායි කියලා කියන්නේ ආයෙත් අර ගොරෝසු සටහන් හොයනවා. ගොරෝසු ආකාර හොයනවා. හොයන්න හොයන්න කැරකිලා හිටපු තැන තමයි ඒ. ඒක නිසා තේරුම් ගන්න ඕනේ යම් කිසි දෙයකින් අප ඇතුළත ඒකාන්ත වශයෙන්ම පරිණාමයක් පෞරුෂත්වයේ වෙනසක් වෙනවා නම් අපි මේකෙක් කල් උස්සගෙන ආව කොඩි දජ එහෙම නැත්නම් අපේ අනන්‍යතාවයේ ඒ තුලින් වෙනස් වීමකටපත් වෙනවා. ඒ වගේ පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ අරමුණ සම්බන්ධයෙන් අපි අරගත්ත එක විජුවම අපේ භාවනාවට සම්බන්ධයි. මේ සතිපට්ඨාන විස්තර කරනකොටත් එහෙම. ඒක නිසා අපි අර පොතේ දැනගෙන හිටපු ධර්ම, පොතේ දැනගෙන හිටපු හොඳ නරක ඔක්කොම නැවත සලකා බැලීමක් වෙන්නේ සිදු වෙනවා. සලකා බලලා ඊට වඩා පොඩ්ඩක් වෙනස්ව ආයෙත් හොඳ නරක වර්තමානකමක් වෙනවා. ඒක පහුවෙන්ද ආයෙ භාවනාව වෙනවා. භාවනාවට ආයේ ඒක වෙනස් කරලා හරියට මේ සෙල්ලම් කාඩ් සෙල්ලම් කරනකොට වරින් වර වරින් වර ඒක අඬලා ආයේ බෙදනවා. දිගින් දිගට දිගින් දිගට මෙහෙම ඒ අනානා බෙදන්නේ නැත්නම් අනිත්‍ය සංඥාව නම් කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. අනිත්‍ය නිත්‍ය සංඥාවම තමයි ගන්න හදන්නේ. අර පරණ පුරුදු ගඳ පරණ පුරුදු හැරේ පරණ පුරුදු නම, පරණ පුරුදු සටහන, පරණ පුරුදු ආකාරයට පුදුමාකාර අර සම්ප්‍රදාන කූල ගැටි හිත අදින ලක්ෂයකට. ඒක නැති වෙනකොට අසරණ වෙන්නේ නැතුව ඒ දේ සාකච්ඡාවට ඉදිරිපත් කර ගන්න ඕනේ. මට ඉස්සර පිම්බි මහකින් බලනකොට මෙහෙම මෙහෙම පේනවා. මෙච්චර වේලාවක් පිම්බි මහකින්ගේ බලාන යනකොට ඒකට මෙහෙම මෙහෙම වෙනවා. මෙතෙන්ට යනකොට මට හිතෙනවා නැති වුණා කියලා. මම සමහරලාට විවේක ගන්න. නමුත් පහුවෙන් ආයෙමත් වෙනවා. එහෙම නැත්නම් කියනවා මේක බලන්න ඕනේ කියලා බලාන යනකොට හිත මෙන්න මේ මේ වෙනස්කම් ඇති වෙනවා. අරමුණේ මේ මේ වෙනස්කම් ඇති වෙනවා කියලා. මේ ටික මේ ඇති වෙන දේ හරියටම ධර්මානුපස්සනාවට සම්බන්ධ කරලා වෙන විදිහකට උත්සේන පරමාර්ථ වලට කතා කරලා විපස්සනාව සුද්ධ කරන්නට, භාවනා සුද්ධ කරන්නට, කමඨාන් සුද්ධ කරන්නට දැනගත්තා නම් ඔහු ඒකාන්තයෙන්ම භාවනාවේ 150කට වැඩි ඉවර කරගත්ත කෙනෙක් කියලා කියනවා. ඒක පැත්තකින් බලනකොට මෙතන තියෙන sannivedana ප්‍රශ්නය. වෙනදී කලින් මනින්න ගියොත් තමයි බලාපොරොත්තු වෙච්ච ආකාරයට වේවා කියලා සැලසුම් කරන්න යෑම ඒක ලොකුම ආවරණයක් තමයි. මෙන්න මේ ආවරණයට කොච්චරක් මේ කාමච්ඡන්දේ හේතු වෙනවා. මේක බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. තමයි මේ ඇත්ත වශයෙන්ම નાසයේ යට නැත්නම් තමන්ගේ අත්පන අපිට සිදුවෙන දේ පිළිගන්න ලෑස්ති. පිළිගන්නේ නැතුව ඒක Tamanට ඕනේ තාලෙට වෙනකන් බලන්න. එහෙම නැත්නම් තාලෙට ගන්න හිත යොදවන. එතකොට අරමුණෙන් හිතපයි. එතකොට කියන දේවල හුඟක් විකාරයි තමයි. ඒක කියන්නේ හිතමනාවයි. හිතලුවක්. නැත්නම් චින්තාමය. දැන් යම් වෙලාවක භාවනා වාරියට සිදු වෙනවනම් ඒ සිදු වෙන වෙලාවේදී අරමුණේ හිත නිමග්න වෙනවනම් ඒ හිතේ කිසිම ඉඩක් නැහැ නීවරණයන්ට පහළ වෙන්න, කාමච්ඡන්දයට පහළ වෙන්න. හැබැයි එන දේ හුඟක් වෙලාවට නැවත වචනෙට හැරවීමේදී යෝගාවචරයට ආයාස කරනවා. මේ නිසා කියන හැමදම හැමදම මේ දේවල් Tamanට වැඩි දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරමින් සාකච්ඡා කරමින් යන්න එහෙම නැත්නම් එහෙම මේක එක තැන කරකැවෙන්න ගන්න. අපි සාමාන්‍යයෙන් දන්නවා මේ අංජනන් අරිනවයි කියලා කටයුත්තක් කරන අංජනම හැමෝටම පේන්නේ නේ. අංජනම අමරන්නත් පුළුවන්, අතුරන්නත් පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ඒක පේන එකනයි දෙන්නයි ඉන්නේ. ඒ මනසයාට තේරෙන්නේ නැහැ මේ Tamanne පේන දේ. ඒ නිසා ගුරුවරයා කියනවා, ගුරුවා කියනවා ඔය අන්දනවා බලලා හනුවා යන යන තැන මට කියන්න. ප්‍රශ්න අහනකොට යා කියනවා මිසකයි බලන කෙනා තේරෙන්නේ නැහැ මොකද්ද මේකෙන් අදහස කියලා. ගුරුවාට තේරෙන හැබැයි ගුරුවාට අන්දනම පේන්නේ කලාතුරකින් තමයි ගුරුවාට අන්දනම පේන්නේ. අන්දනම බලන්නේ වෙනම මිනිසෙක් ඉන්නවා. ඒ වගේ තමයි සරුවචන් වහන්සේ මේ මාර්ගය පෙන්ලා දීලා කියලා. උනාට කියනවා ඔබ බලලා පේන හැටි මට කියන්න. එතකොට මම කියලා දෙන්නම් ඊගාට කරන්න ඕන දේ. මේ මෙතනදී මේ කාමච්ඡන්දය කියන මම මගේ කියන මේ පටු කල්පනා නිසා අපි අනිත්‍යදී නිත්‍ය වශයෙන්ම දකින්නමයි අවසාන වෙන විදිහට කියනනම් පළවෙනි මාර්ගඵලයේ ලැබීමේ අවසානයේ දක්වා ඒ චිත්තක්ෂණයට එනකම්ම අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මට ඕනේ තාලෙට යන්න. තමන්ගේ හිතමන අපිට ඕන විදිහට භාවනා කරෙන්ඩයි ඒ ඒ දර්ශන දකින්ඩයි ඒ ඒ රූප බලන්ඩයි ඒ ඒ ආය පහස විඳින්ඩයි ශබ්ද අහන්නයි තමයි කරන්නේ. ඒ නිසා ඇති දේ කියා ගන්න බැරුව යනවා. සංවේදනේ ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේක භාවනා විතරක් නෙවෙයි ඔය දීපපාලනේ අද තියෙන සම්පූර්ණ අවුලක් ඕකමයි. ආර්ථිකයේ තියෙන අවුලක් ඕකමයි. වෙන සමාජික ප්‍රශ්න වල තියෙන අවුලක් ඕකමයි හුඟ දෙනෙක් හිතන එක දේශපාලන උත්තර උකට තියෙනවා කියලා. ආර්ථික උත්තර තියෙනවා කියලා. සමාජික උත්තර තියෙනවා කියලා ඒගොල්ලෝ සම්ප්‍රදාය අපේ සංස්කෘතිය කියලා රාමුවක් හදාගෙන ඒකෙ ඉල්ලෙන්න හදනවා. සර්වඥාදී ඒව ගැන මොනවාක් කතා කරන්නේ නැහැ. ඒවා ඒ හොඳයි කියන්නේත් නරකයි කියන්නේත් නැහැ. උන්වහන්සේ මතක් කරන එක අරමුණක් දීලා ඒ අරමුණටම වෙන මොනවාක්වත් නැතුව ඒකම හිත යොදාගෙන ඉන්නේ. එතකොට මොකද අරමුණට වෙන්නේ කියන එක සැලකිලිමත් වෙනවා. උන්වහන්සේ දුන්නේ චූලපන්ත ගහන උගලන්ට පොඩි රෙදි කෑල්ලක් තියලා කිව්ව මම මේක දූවිලි පිනනවා දූවිලි පිනනවා කිච්ච අත ගන්න කිව්වා. අත ගාව මොකද උනේ? අරක දූවිලි බැඳුණා. දූවිලි පිහිට පිනනවා රජෝ හරණම් කියලා තමයි කිව්වේ. නමුත් අන්තිම බලට හැන්දාගෙනකොට ගන්න දෙයක් නෑ අරකේ කෙලෙසිය. ඒ වගේ තමයි අපි අරමුණ දිහා බලලා අරමුණ තව තවත් ප්‍රකට වේවා. අරමුණ මට ආලෝක පහළ වේවා. මේ මේ ධර්ම පහළ වේවා කියලා බලාගෙනකොට වෙන්නේ මොකද? මේක කපුරු පුච්චප තන වගේ තිබ්බතන හොයන්න බැරි යනවා. ඉතින් යෝගාචරය කරන්නේ වෙන අරමුණක් අතර ගෙනල්ලා තියා ගන්නවා. ඊට යාගෙක් නටන්න ගන්නවා. යාගා නැත්නම් යකෙක් බන්දන. බන්දලා ආයෙ නටනවා. නමුත් ඒක නිකන් අර අපි නිතර පාවිච්චි කරනවා වගේ අර අඟුලිමාල කරේ අඟුලි අඟුලිමාලේ දාගන්න ඉස්සෙල්ලා තන තන මිනී කපලා ඇඟිලි හැංගුවා වගේ වැඩක්. කවදාකවත් 10 එකතු වෙන්නේ නිසා අපිට සිද්ධ වෙන එක අරමුණක හිතීම. ඒක අරමුණක හිතීම නිවර ධර්මයන්ට එක වැඩ කරනවා බලනකොට ලුඟාවක් ඈත වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලම කියන කායනුපස්සනාවතේ ගොරෝසු රූප ධර්මයක හිත පිහිටවන්න. එතකොට පහළ වේදනා බලන්න. එතකොට හිතේ හොල්මන් ඔක්කොම බලලා දැන් කල්පනා කරලා බලන්න මේ අරමුණේ හිත පවත්වාගෙන යෑම බාධා කරන මේ නීවරණ ධර්ම. මේ කාම ඡන්දේ කොහොමද වැඩ කරන්නේ? අර මුනේ හිත දිගට පවත්වාගෙන යන්න බැරි වෙන්න බාහිරින් එන දේවල් නැත්නම් බාහිරින් එන විවිධ සංඥාවල් අපිට කොච්චර බාධා කරනවද? ඒ බාධාවල් අපි සාධක බාටපත් කරන එව්වට ඡන්දේ දීලා මේ දිගින් දිගටම ධර්මයේ විස්තර කරමින් යන ආව මූල කර්මස්ථාන අපි කොච්චර අසරණ කරනවා. ඒක liver වෙලා උනා විසින්ම නොදැනත්කම මේ කරලා ඉතින් බාහිරින් ආයක දොස් ඉස්තුවේ දොස් ආහාරවල දොස් එහෙම නැත්නම් කයේ වෙන දොස් එහෙම නැත්නම් ගුරුවරයාගේ දොස් එහෙම භාවනා ක්‍රමයේ දොස් নানা ආකාර විදිහට කියනවා මම නම් හොඳ එකක් මම නම් මේ භාවනාවට කැමති නමුත් මට හරි ක්‍රමයේ කියලා දුන්නේ නැහැ දැන් ගුරුවරයා මෙහෙම කළානේ නැත්නම් ඒලා නරක ඉස්තුවක් ආවනේ වැඩිගත්මක් ආවනේ වේදනාවක් ආවනේ කියලා අර මතුවෙන හැම දෙයක්ම විශාල කන්දක් වඩපත් කරගන්න නමුත් ඒක ඛණ්ඩක් උනේ Taman ඒකට ඡන්ද දීපු නිසා බව ඒක නැත්තම් කියනවා නම් ඒ දේ ධර්මතාවයක් බලපු අරමුණක් ධර්මතාවයක් මේ දෙකම කෙරේ. මේ මධ්‍යස්ථව බලන ඉඳලා එකක්ක් මොනක් වශයෙන් නරකක් වශයෙන් ගන්න නැතුව විකට බලන ඉඳීම තරම් ගැඹුරු ධර්මානුපස්සනාවක් තිබුණේ නැති නිසා ඔහුට විශේෂ ලේසියක් තියෙනවා මොකක් හරි වැරදියට මොකක් හරි දොස් පෙන්නන්නට මොකක් හරි ළඟ තියෙන දෙයකට චෝදනා කරන්න. ඒක නිසා මෙතන ਸਰවඥාන්සේක තැනක පෙන්නනවා සියලු ධර්මයන්ට සම්භවය නැත්නම් ඒ වගේ ධර්මකාර ඕනම ධර්මතාවයක මේ හේතුව හේතු ධර්මයේ වෙන්නේ මානසිකාරය. මානසිකාර පදත්තාන. මානසිකාරයේ පදනම් කරගෙන තමයි ධර්මතාවයක් ධර්මයක් බාටපත් වෙන්නේ. අපිට ඒක ගෝචර වෙන්නේ. සද්ද කොච්චර දෝ තියෙනවා ලෝකේ. අපිට ඒක ඇහෙන්නේ මනසිකාරයේ තියෙන ගියොත් විතරයි. රූප කොච්චරද ලෝකෙතියේ. දෙකක් ඇරිලා තියෙන්න පුළුවන්. නමුත් මනසිකාරයේ ඇහැට ගියොත් විතරයි අදාළ ආපාදගත රූපේ පේන්නේ. ගන්ධ කොච්චරද ලෝකෙ තියෙනවා. මේක ගන්ධ ලෝකයක්. අපේ නාසයත් පැය 24න් වැඩ. නමුත් අපි ගඳ බැලීම සිදු වෙන්නේ ඒ නාසයට ආග්‍රහණයට මානසික කාර්යය තුළ. දිවක් තේනවා. කයක් තේනවා. ලහනතාවක් තේනවා. නමුත් අපි එහෙම අපිම මානසිකාරය යොදවලා ඒක අල්ලගෙන ඒකත් එක්ක රණ්ඩු කරනවා. මේක ඇවිල්ලා මගේ ඇඟේ හැප්පුණානේ. මම මේ පැත්තකට හිට මිනිස්සයා මොකද මගේ ඇඟේ හැප්පුණේ කියලා අර හැප්පිච්ච හැප්පිච්ච ඉවරලා තමන් හරියට බිල්ලක් බාලා මාළුව කරලා ගත්තේ තමන්මයි කොක්ක බාලා ගාගත්තේ. ඊට පස්සේ මේ බාහුවට බැලලා හරියන්නේ නැහැ නේ. උඹ මොකටද ඇවිල්ලා මගේ කොක්ක යන්නේ කියලා. ඒ වගේ තමයි මානසිකාර පදත්තාන. සියලු ධර්මතාවලට හේතුව මානසිකාරයයි. ඒ නිසා අර අපි නිතරම ඉදිරිපත් කරගන්නේ නිදර්ශනයක් තමයි අර ගල්දි පන්දිස් වහන්සේ නිකන් මහන්සේ පන්දිතකම ඉදිරිපත් කරාට ඒක අපිට සමානලාට වීලුවක් වශයෙන් උනත් ධර්මයට සම්බන්ධ කරගන්න පුළුවන්. අත් මේ වගේ විවේකී කටයුත්තක් කරන බණක් අහනකොට වගේ ඉන්නකොට පාස්මතු එකක්. මදුලි කාණ්ඩාරි පුරුදු කරගෙන ඉන්න කෙනාට පටස් ගාල වැඩිලා නන්දුරුවා හොඳටම කුඩු පට්ටම් වුණාට පස්සේ තමයි තේරෙන්නේ වැඩිලා. ඉතින් ස්වාමීන් වහන්සේ ඇහුවොත් එහෙනම් මොකද කියලා? අනේ ස්වාමීන් වහන්සේ දන්නේම නැතුව තට්ටු උනායි කියලා. උනාද කියන තින් තට්ටු උඩත් මధుර වටන තට්ටු වෙනවා. ඒකෙන් හිතන්න අමාරුයි. ඒ බනහන කෙනාට ඒ මඳුරු වාගේ වේදනාව මත උනා, චේතනා මත උනා, අත ක්‍රියාත්මක උනා, මధుරු වා මැරුණා. මේ ඔක්කොම දැනගන්නේ මధుරු වා මැරිලා කුඩු කට්ටක් උනාට පස්සේ නිසා එයා හිතනවා අර දේවල් ඉබේ උනායි කියලා. ඒක මානසිකාර පදනමක් මත තිබුණයි කියලා දන්නේ නැහැ. මොකද එතන බැහැ ගන්න වෙනකොට පෙරහැර ගොඩක් දුර ගිහිල්ලා. මෙන්න මේ විදිහට අපිටම අපේ මෝඩකම්, සකතිරුකම්, අමනකම් මේ වැටහෙන වෙලාවල් එනවා. නමුත් වැටහෙන වෙලාව එනකොට ගොඩක් පශ්චාත්තාපේ වට වෙලා ඉවරයි. මොකද මේ සිද්ධිය පෙරහැර දුවා ගිහිල්ලා. නමුත් ඒ මට්ටමේදී හෝ දැන ගැනීම ධම්මානුපස්සන. අද මන්දරුවාමාරලා පොඩි කරමත්ත මේ දැනගෙන සතු වුණා. මේකටත් හේතුව මනසිකාරයයි කියන අදහස තියෙනවා නම් මේ යෝගාවචරයට පුළුවන් ඊට මොහොතකට කලින් අනිත් දවසේ මතුරුවෙක් බේරෙන මට්ටමට හෝ ඉන්න නැත්නම් Taman මේකට වැරදි කාර්යය බව හිතට වත්වා ගැනීමට නිදර්ශනයක් ගන්න. හරිත වැඩිය චිත්තක්ෂණයට කලින් වැඩ පිළිවෙල අවු වෙනවා. ඊටත් චිත්තක්ෂණ කලින් අහුවේ. ඔහොම මේ යනකොට සමහර මధుරවා බේරිලා ඒ මధుරවා විදින හැටි දැක් ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. අන්න අර වගේ ගොරෝසු තනින් පටන් අරගෙන සිද්ධිය හුඟාවක් වෙලා මෝරච්ච තනින් පටන් අරගෙන මුලට මුලට මුලට යෑමේ මధుරවා බේරලා හිතත් බේරලා හැම ධර්මතාවයක්ම මානසිකාරයෙන් පටන් ගන්නවා කියන ධර්මතාවය තේරුම් අරගන්නට මුලට මුලට යෑමට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මුල හරිම ඥානයි. මුල හරිම නික්ලේශී. මුල හරිම පිරිසිදුයි. මුල බුදුන්ටත් එකයි අපටත් එකයි. මේ පෙරහැර කල් යන්න යන්න යන්න යන්න තමයි පහු පහු වෙන්න තමයි වෙනකොට තමයි කොහොම කොහොම වෙන්නේ. එතකොට බුදුහාමුදුරන්වත් බේරගන්න බැහැ. නමුත් තම මේ සතිපට්ඨාන වල ධර්මානුපස්සනා කරන කෙනෙකුට නම් හිතා ගන්න පුළුවන් මම අද මෙච්චරක් කෙලෙසිලායි කියන්නේ. නමුත් ඒකව මට දැනගන්න පුළුවන්. මේ චක්‍රය අදින්න අතර වෙන්නේ ආයතනයක් මම මේ තත්තර වැඩේ. ඒ නිසා අඩු ගානේ මට මුලින්ම නැතර කරගන්න බැන් නම් මේ தත්තරපත් වෙන්න චිත්තක්ෂණයට කලින් මේ தත්තරපත් වෙන්න මොහොතකට කලින් මට මේක නැතර කරගන්න ලැබේවා කියලා ඕක යම් අදිෂ්ඨානයක් කරගන්න පුළුවන් පෞරුෂත්වයක් මතුවෙනවනම් ඒක තමයි මේ ධර්මානුකූලව ධර්මානුකූලව කල්පනා කරයි කියලා කියන්නේ මෙහෙම තමයි අපි සංසාරේ ගොඩක් කරලා සමහර දේවල් වලට අපි මේකේ දක්ෂයි සමහර වේ අදක්ෂයි. මේ අදක්ෂ දේවල් වලට අර දක්ෂ දේවල් වලින් පාඩමක් ඉගෙනගෙන අපි කරන කිසිම දෙයක් විමුතිකාරයෙන් තොරව සිද්ධ වෙන්නේ චේතනාවක් ඇතුව කළා නම් කර්ම වලටපත් නොවි විපාක වලටපත් නොවි යන්නේ නැහැ. ඒගොල්ලන් අපි කොච්චර බයි කොච්චර සති සම්පජාන්නේ කොච්චර නම් ඉන්ද්‍රිය සංවරයෙන් කොච්චර සීලකින් වැඩ කරන්නේ. අපි දැන් හිතනවා නිත්‍ය සංඥාව නිසා සුඛ සංඥාව නිසා අනත් අත්ත් සංඥාව නිසා සුභ සංඥාව නිසා මේ දේ මට අහවලා කරන නිසානේ මම අමාරු වැටුනේ එදා උන්ද නැති කරලා ඉන්න ඕනේ. උන්ද ඉවර කරලා ඉන්න ඕනේ ආදි වශයෙන් අපි මේ ලෝකේ හොදන්න හදනවා. නමුත් මේ මනසිකාරයයි ධර්මතාවට පදනම කියලා තේරෙනවා නම් ඒක එන්නේ මේ ධම්මානුපස්සනා කොටස දිහාට යනකම් මේ යෝගාචරය යන්න ඕනේ. මාත කායනුපස්සනා කරන වෙලාවදී ඒක සුතමේ වශයෙන් පමණයි දාන්නේ. චින්තාමය සතේ යොදා ගන්න දන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ කරන්නේ නැහැ. මේ චිත්තානුපස්සනා වේදනානුපස්සනා කරනකොට ටිකක් ටිකක් අහු වෙන්න පටන් ගන්නවා. සමහර ගොරෝසු දේවල් වලට නම් හිත බලපානවා, චේතනා බලපානවා, මනසිකාර්ය බලපානවා. ධම්මානුපස්සනා කොටසට යනකොට හැම දෙයක්ම මනසිකාර්ය පදනම් කරගෙන තියෙන්නේ මේ මනසිකාර්යයට පැති දෙකයි තියෙන්නේ නැඩක් නැහැ. එක්ක යෝනිසෝ එක්ක අයෝනිසෝ. එක්ක අපාය එක්ක ජීවය. මේ දෙක අතර මැද අර සමාජවාදී ගමන අම්බලන්නේ නැහැ කියලා අපේ තේරපාන නායකයෝ කිව්වා. මේකෙත් නැහැ අම්බලන්නේ. ඒක නිසා අපි අසතියෙන් අමනසිකාරයෙන් ගත කරනවා නම් ඒකාන්තයෙන්ම අයෝනිසමනිකා. සතියෙන් සම්පජාණයෙන් ගත කරනවා නම් ඒකාන්තයෙන්ම යෝනිසමනිකා. මේ යෝනිසමනිකාට කියන කෙනා පත මනසිකාරය. හරි පාරේ ගමන් කරන උපාය මනසිකාරය. නිවන් දකින්න ඕනේ උපාය දැනගෙන. ඒ උපාය නම් කවදාකවත් නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මහරයා නිතරම ඔක බලා ගන්නවා අතහැරිච්ච ගමන් ඉබේම වැටෙන්නේ ආයුෂ මනසකාරය. ඒකට කියනවා අනුපාය මනසකාරය උපපත මනසකාරය කියලා. ලම්නතමයි යදී. උපාය අපායටම තමයි. ඉබේ සිදුවෙන උපාය අපායට. ඒ නිසා හැම වෙලාවෙම කාය ප්‍රතිපත්තාන කායනුපසන සතිපට්ඨාන, වේදනානුපසන සතිපට්ඨාන, චිත්තානුපසන සතිපට්ඨාන ආදී පුංචි පුංචි උපකරණ හැම වෙලාවෙම එනේන අරමුණට යොමු කරගත්තා නම් තමන්ගේ ඇබ්බැහියක් එනවා පුරුද්දක් එනවා මේක ආලෝකයේ සිද්ධ වුණොත් නම් දැනගෙන කරන්න පුළුවන්. අන්ධකාරය වුණොත් නම් ඒ කාන්තේ ආයුන සමස් කාලයට <clears throat> ඊට වැඩි හතුරෙක් ඊට වැඩි භයානක විෂක් ඊට වැඩි භයානක දෙයක් අපායෙත් නැහැ. අපායේදී නෙවෙයි ප්‍රතිඵල දෙන එක විතරයි. නැත්නම් විපාක දෙන එක විතරයි. මේ ආයුන සමස් කාලයේ ඊටත් වැඩි භයානකයි. අපි මේක තමයි මේ නිත්‍ය සංඥාව වශයෙන් සුඛ සංඥාව වශයෙන් අත්ත් සංඥාව වශයෙන් සුභ සංඥාව වශයෙන් පවත්වාගෙන යනවා. ඉතින් ඒක නිසා මේ අයෝනිසෝ මනසිකාර්ය සුඛ නිට්ටය අත්ත් සුභ වශයෙන් පවත්තන්ට හේතු වෙන පළමු වෙනි අම්බැටකම් කරන්නේ මේ කාමචා. කාමදාසෝ අපි කාම රාජිනියගේ රාජධානිය දාසකම් කරා. වැඩි දාසකව රජවරු කියලා කියනවා. කාම රාජිනියට වැඩියෙන්ම දායකම් කරන අත්තු තමයි කාම ලෝකේ රජවරු. ඒ අත්ංගෙන් වැඩියෙන්ම පෙරදිලා වේගෙන් ඇද වැටෙන කට්ටියට තමයි ජාත්‍යන්තර සම්මාන හම්බෙන්නේ දිනුවයි කියලා කියන්නේ තෑගි ලැබෙන්නේ. ඊවැනි ලාභ සත්කාර සම්මාන දිලෝක මොනවාක්වත් නැතුව නිස්සරණයට යන කෙනා විතරයි මේ කාම රාජිනියක තියෙන භයානකම තේරුම් අරගෙන මේ අර කොහොල්ල බබා දැකලත් ඇහිලි ගහන්න නැතුව පැත්තකට ණයිනේ. ඒක නිසා ඒක දිහා බලනකොට වෙන්නේ මහා මහා නෝන්ජල්කමක්. ඇත්තටම යන්නේ කොහේ ඉන්නේ කියලා කිව්වහම රන් ඇත්තේ නමුත් නැහැ හිත කෙනෙක් විදිහට ඉන්න කිව්වහම බලේ ඇත්තේ නමුත් කොන්ද කැඩිච්ච කෙනෙක් වගේ ඉන්න කිව්වහම වෙන මොනක්වත් කරගන්න බැරි නම් මලමිණියක් වගේ ඉන්න කිව්වහම ඒක නිකන් මිනිස්සයා මිනිස්සයා කොන්ද කපනවා වගේ වැඩක්. ඒ මිනිස්සයා එහෙම නැත්තම් නෝන්ජලෙක් බයාද බුද්ධිලෙක් බාටපත් කරන වැඩක් කියලා පේන්නේ. ඒක නිසා මේ කාමචන්ද නීවරණය නීවරණයක් වශයෙන් දැක ගන්නවා කියන එකත් නීවරණය එන්න කලිමුත් සෑහෙන විස්තරයක් අවශ්‍ය වෙන දෙයක්. ආධිනවානි සංස විතරක් දැකලා එහෙම මදි මේ වැඩේ. ඒකට වෙනම ශිල්පීය ක්‍රම තියෙනවා. ඒ ශිල්පීය ක්‍රම දැනගත්තොත් විතරයි ඒ අර නීජ පුද්ගලයන්ට විශේෂයෙන්ම තමන් කරන වැඩේ පිළිබඳ සතුටක්. අපි මොනවාක්වත් නොකර අපේ මේ හය වචන දෙක හසුරුවා ගැනීමත් කුංචි ජයග්‍රහණයක්. බාහිර ලෝකෙ දිහා බලනකොට නම් අපි ඔහේ නිකන් ඉන්නේ. නොම දෙයක් කරන්නේ නැති જાතියක්. එයාට ගොඩක් දේවල් කරනවා. නමුත් ඒ කරන සෑම ක්‍රියාවක්ම ඒ කාම රාජිනියගේ මේ සංසාර මේ රාජධානිය කාම රාජිනියගේ හොඳ වහල්ද. හොඳ බැලේ. කාම රාජිනිය හුඟක් ලාභ සත්කාර සම්මාන දෙනවා. අපිට ඒක නෑනේ. අපිට ඒ සත්කාර නෑනේ. අපිට ඒ ලාභ නෑනේ කියලා ඒක ගැන බලාපොරොත්තු වෙනව නම් මා විනාශයක්. එච්චර ලැබෙච්ච ඡන සම්පත්තිය විනාශයක් වඩපත් වෙන නිසා යෝගාවචර කම කිව්වහම ඒ සේවකේ වටිනාකම ජීවිතයක් ඇති එකක් වෙනවා. ඒ යෝගාවචරයට මේ වටිනාකම ලැබෙන්නේ යෝගාවචරය තමන්ගේ තියෙන මේ නීවරණයන්ගෙන් තොර වෙච්ච ගතිය නැත්නම් නිත්‍ය සුඛ සුභ ආත්ම කියන ගතියෙන් තොර මේ ගත කරන නිර්හංකාර ජීවිතේ. මේ ගත කරන පිරිසුදු ජීවිතේ, සතියෙන් යුක්ත ජීවිතේ දිහා තමන්ම අගය කරගන්න එකයි. සරුවචන් වහන්සේ වාගේ උද්ධහාදී උත්තරමන් වහන්සේලා නිතරම මේ නිර්ාමිත සැපේ ගැන කතා කළාට ඒක යෝගාවචරය තාම හිතන්නේ ජීවිතේ මරණයෙන් මත්තේ එකක් කියලා නැත්නම් දිවි රෝගේ පවතින එකක් කියලා නැත්නම් මගේ ගුරු හාමුදුරුවෝ ගාව විතරයි කියලා මට නෑ කියලා කවදාකවත් බුක්තියක් වැඩෙන්නේ කර්මච්ඡන්දේ නැති කම තමයි දුයිතේ වැඩි වෙලාවක් අපිට තියෙන කවුද ඒකට සතුටු වෙන්නේ කුංජි කාමච්ඡන්දයක් ආවම මුළු ජීවිතේ මුළු දවසම අපි නිස්සාරයි පාපතරයි කියලා කනගාටු වෙනවා. නමුත් මේ කාමච්ඡන්ද නීවරණය පිළිබඳව අපිට ලැබිලා කියන කාරණේ තව විස්තර කරන්න හම්බ වෙන්නේ. ඒක පිළිබඳව කතා කරන කරුවචනන්දේ වචනයෙන්ම කියලා කියනවා. කාමච්ඡන්දේ යම් මොතකද නැත්තේ නැති බව දැනගන්න. ඒක මේ භාවනා කරන නැත්නම් මේ වගේ නිස්සන ප්‍රතිපත්තිය ගත කර නැත්නම් ලොකු ධර්මදානයක් වෙන්නවා වගේ දෙයක්. මොකද කාමච්ඡන්දේ නීයාන වරණයක් විදිහට පරිසම්පදා මාර්ගයේ පෙන්වනකොට නීයානයක් විදිහට පෙන්වන්නේ නිසයි. නෙක්ඛම්. ඉතින් අපි කරපු නෙක්ඛම් අපි දවසේ කොච්චර වෙලාවක් අපිට අමතක වෙලා. මේ ලබා ගන්න බැරි වෙච්ච ලාභය සත්කාරය සම්මානය දිලෝකයක් නිසා නැත්නම් කවුරුහරි කරපු දෙයක් දක් කොච්චර හිත දූෂ්‍ය කරගෙන කරේ. මේ හැම වෙලාවකම හිත නිත්‍ය සුඛ සුභ ආත්ම කියන මේ එක අයෝනිසමස්කාරයක වැටලා තියෙනවා. නමුත් ඒ බව දැනගන්න පුළුවන් නම් හරි වටිනවා. එහෙම දැනගන්න පුළුවන් නම් මහාන වෙන්නම ඕනෙත් නෑ. ඉල්ලකලම ඉන්න ඕනකමකුත් නෑ. සති සම්පජාඤ්ඤය ඉතර කරගන්න පුළුවන්කම කියනවා. ආන්නේ සති සම්පජාඤ්ඤය කලින් ඇති කරගත්ත සීලයක්, සමාධියක්, කලින් ඇති කරගත්ත ඉන්ද්‍රිය සංවරයක්, කලින් ඇති කරගත්ත සති සම්පජාඤ්ඤය සහිතව නමුත් ආයෙ කුණු කන්ද දෙපැත්තේ කෙනෙකුට නම් සතිය පිහිටීම නිසාම තමන් අමාරු කරගත්ත වෙලාවක තමයි සතිය පිටු නිසාම පොහුතර නැවත පිටියොතක් පහළ වෙනවා. පිටියොතක් නිසා ඉන්දිය සංවරේ පහළ. ඉන්දිය සංවර නිසා ශීලයේ පහළ වෙනවා ආදි වශයෙන් ආය ආර ඉන්දිය ධර්ම ටික කොට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකේ ඉස්සරහට ගමනක් විතරක් නෙවෙයි ඒ මාර්ගයෙන් ආපහු යෑමත් ලොකු ප්‍රගතියක් වань. ඒක ප්‍රත්‍යක්ෂන ධර්ම. හේතුඵල හට ගන්න ධර්ම. මේ ධර්මානුපස්සනාවට ආපුහම අන්නේ වගේ රේකී ගමනක් නෙවෙයි තියෙන්නේ. නැත්නම් ලංවයි කුරුක් වගේ එකින් එකට එකින් එකට යන සම්බන්ධයක් නෙවෙයි කියන විශාල කොල්ලත්තක තියෙන ඉරු ඉරු වගේ දස දිශාවට පැතිරෙන. ඒකත් එක කොල්ලත්ත වගේ එක ශේෂ්ත්‍රයක නෙවෙයි පවතින්නේ. ත්‍රිමාන රූපයක පවතින්නේ. මුළු ලෝකෙම එකම ධර්මතාවය. මේ කර්ම චක්‍රය දිහා බලනකොට අතීත නැගත ඔක්කොම තියෙන ධර්මතාවය. වර්තමානයේ අපිට තියෙන පුදුමාකාර වටිනාවක් ගන්නවොත් අපි ඒක තේරුම් ගන්න නම් අපේ හිත ඒ එක එක අනුපස්සනාවෙන් තෙන් තෙන් තෙන් ඒ මෝරණ ගතිය එහෙම නැත්නම් ඒ පරිණාමය අපි තේරුම් ගන්න. නිසා ධර්මානුපස්සනාව බොහොම උසස් පෙළ පාඩමක්. ඒ අද අපිට පුළුවන් උනේ ඒකේ ධර්මානුපස්සනාව කියන එකේ නීවරණ කොටසයි කියන කියලා තේරුම් ගන්න පුළුවන් වුණා. මේ නීවරණ වලත් ඉස්ලාම් දින කාමච්ඡන්දේ කියන එක තේරුම් ගන්න පුළුවන් වුණා. අපි මේ අදාගත්ත ආදන මත සහ කරමු ලැබෙන පාරක්ෂම් පොය වැටෙන්නේ හැටියට සාස්ත්‍රින්ද එයිසා ලැබෙන බ්‍රාහ්මණයට හම් වෙන්නේ මත්තට හම් වෙන බ්‍රාහ්මණයට අපේ 31 වෙනි ධර්ම දේශනාවේ දෙන්නේ එදාට මේ නීවරණ වශයෙන් කාමච්ඡන්ද ඉදිරිපත් කරගෙන කර්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ තාක්කල් ඒකම ඉදිරිපත් නොවුනත් මේ උගව දෙනකොට මේ කියපු කාරණාවක් අදාළයි උගව දේවල් තේරුම් ගන්න පුළුවන් තත්ත්වෙක ඉන්නවා ඒ නිසා මේ කාරණා ඉදිරිපත් කරගෙන හිත ශක්තිමත් කරගෙන අපිට නීවරණයක් පොහොරක් කරගන්න ජීවනයක් ධර්මයක් කරගෙන ඉදිරියට යන්න අපේ මුල් මුල් කාය ආදී සතර ප්‍රතිපත්තානේ කාන්තේ හේතු වූත වේවා ඒ අනුව අපිට ධර්මානුකූල සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්මානුපස්නාව සාක්ෂාත් කරගෙන පළවෙනි මාර්ග බාහින්න ලැබුවත් ඒක ලබන්නත් නැතිවත් ඉදිරියට යන්නත් මේක ඒකාන්තයෙන් වීර්ය වන්ත තවත් විදිහට වෙන සද්දා සති සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංචේන්ද්‍රිය ධර්ම වඩන්ට ඒකාන්තේ හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවදාචනම්මේ ඊසම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ආකාලස්ථාච බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තාච බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආගාදත්තා සුභුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ